කරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් 28 වෙනිදාත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පහතබ්බා දස අකුසල කම්ම පතාති තී අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඒ දස ධම්ම සූත්‍රයේ පෙන්නන 10 වෙනි පොතේ සඳහන් වෙන ප්‍රහාණ කළේ හාන භාගීය ධම්ම නැත්නම් කිරෙක් පරිහානියටපත් කරන ධර්ම 10ක් පෙන්ලා දෙනවා. ඉතින් මෙතන මේ කියන කෙනා සාසනික වශයෙන් කෙනෙක් එහෙම නැත්නම් මේ සාසනේ දුක දන්නා වූත් සසර බය දන්නා වූත් එයින් ගැලවීමට කටයුතු කරන කෙනෙක්. එහෙම නැති කෙනෙකුට මේව ආහන භාගී වෙන්නේ නැහැ. ඒවා දැනගන්න කැමතිත් නැහැ. සාරිපුත්‍ර වගේ ස්වාමීන් වහන්සේගේ කියන දෙයක් මායින් කරන්නේත් නැහැ. නැවත ඒවා දන්න මායින් කරන කෙනෙකුට සාරිපුත්‍ර සාංශය මතක් කරනවා ඒ සීලුම දෙනා ගාව මල්ලේ කිල්ලෝටයක් තියෙනවා කිල්ලෝටේ හුණු තියෙනවා. ඒ වාගේ අපේ මේ ගමන ගෙනියන්න මේ දස අකුසල කර්මපතවල ටික ටික අවශ්‍යයි. මේක හොඳට දැනගත්තොත් මේක තේරුම් අරගෙන ඒකේ විස කපලා වස කපලා මේක වැඩ ගන්න පුළුවන්. නෑ මයි ළඟ එහෙම එකක් ඇත්තෙම නෑ මං සියල්ල සාධාරණයි සරතෝ බද්දරයි කියලා යම් කිසි හිතාන ඉන්නවනම් අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් මතක් කළා වගේ අපි මේ අභිඥා කියලා හිතාන විශේෂ ඥාන කියලා හිතානේ නීවරණ වගේකට. ඒක දන්නේ නැතුව අඳුර පාන. දන්න කෙනෙක් දැකපුවාම වෙනවා බොයි මහා ලොකු වීරියක් තියනවා කියලා කියනකොට උද්දච්චයි. පුට පෙරවිසු කඳවිලවත වගේ ඥාන තියනවා කියලා කියන්නේ උඹේ මාන්නේ. ඌවා මේ ධර්ම නෙවෙයි ඌවා ව්‍යතන උපක්ලේශ. අන්න ඒ පැත්තෙන් පොඩ්ඩක් බලලා භාවනා කරන්න. කියනකොට නොබෝ කලකින් rahat වෙනවා. එකක් සාරිපුත්තු සාංශේ කතා කරන හරියටම කාරණාවට. දෙක අනුරුද්ධ සාංශේ දන්නවා සාරිපුත්තු සාංශේ කවුද කියලා ඒතර පිළිගැනීමක් තියෙනවා. තුන භාවිත කයක් භාවිත සීලයක් භාවිත සමාධියක් භාවිත ප්‍රත්‍යාවක් ඇති කෙනෙක් නිසා තමන්ගේ වැරද්ද තමන්ගේ වැරදි විදිහට දකින්න පුළුවන්. ඒක නැති කෙනෙකුට එහෙම කිව්වොත් එහෙම බලන්න මම මං දිනුනට කැමති නෑ. අපි අභිඥා ලැබුවාම ඒගොල්ලෝ කියනවා මේ මාන්නේ කියලා. අපිට ලැබිච්චාම වීර්යය ඒගොල්ලෝ කියනවා අපිට මේක මේ උද්දච්චය කියලා. ඒගොල්ලගේ මා වීර්ය විතර හරි වීර්ය අපේ එක නෙවෙයි කියලා මේ දෙන්න වාදපතේකට යනවා. ඉතින් ඒක තමයි අවිද්‍යාව වෙන්නේ. ඉතින් ඒ නිසා අපිත් කන්නඩියක් ඉස්සරහට ගිහලා ගමනක් යන්න ලැහැත් වෙලා අපේ මුඛ නිමිත්ත අර ආදාසයෙන් බලනවා වගේ මේ බලනකොට මේකේ තියෙන අඩුපාඩු දක්නාසුලෝ බලන්ඩ සාරිපුත්‍ර සාංශේ අපිට පිරුණම් පාලත් අවුරුදු 2600කට පස්සේ කන්නඩියක් අතර දෙනවා. ඉතින් ඒකෙන් අපි මුලින් කතා කරපු මේ සතුම් මැරීම හොඳ නැහැ. කාමී හොරකම හොඳ නැහැ. කාමීත්‍යාචාරය හොඳ නැහැ කියන එක අපිට තේරෙනවා. ඒක සමාජයක් පවතිනද සමාජයට නීති පද්ධතියක් අවශ්‍යයි. චාරිත්‍ර වාරිත්‍ර අවශ්‍යයි. එහෙම නැත්නම් කළ යුතු නොකළ යුතු දේ අවශ්‍යයි. එහෙම නැත්නම් මේ පද්ධතියක් පවතින්නේ නැහැ. ශිෂ්ටාචාරයක් පවතින්නේ නැහැ. ඒ වගේම බොරුව හිස් වචන, කේලම් වචන, පරුස වචන, හිස් වචන තියෙන තැනක කිසිම සත්‍යක් දිගට පවතින්නේ නැහැ. ඒක නිතරම අවුල් ජාලයක් වෙනවා, sannivedanaත් අවුල් වෙනවා. ඉතින් අන්තිමට එකිනෙකා එනකොටා ගන්න මට්ටමට යනවා. ඉතින් මේ දෙක සමාජයේ උල්ලංඝනය කරන හොඳ ගොරෝසු අකුසල කර්මපත. මේ පුද්ගලයාත් කෙලිම අපායට යොමු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන්න කමනුත් අවුලක් ඇති කරනවා. ඒ නිසා කවුරු හරි ඇවිල්ලා අපිට ටොක්කක් අයින්ට ඉඩ තියනවා මේ වයිදී. ඕක හොඳ නෑ ගොයියෝ කියලා. නමුත් මේ තියෙන අ비ජ්ජා ව්‍යාපාද දෝමනස් මේ මිච්ඡාදිට්ඨි කියලා කියන මේ හිතේ තියෙන මේ කසඩ ගති එහෙම කාටවත් කියලා දෙන්න බෑ. මොකද ඒක ක්‍රියාවත් වුණාට පස්සේ විතරයි කාට හරි තේරෙන්නේ. කොකා ඉගිලෙනකොට විතරයි මෙයා කනකෝ කාද සුදුකෝ කාද කියලා තේරෙන්නේ. අපි ඒක පෙන්වන්නෙත් නැති වෙන විදිහට තමයි ලෝකේ ජීවත් වෙන්නේ. වැරදි තිබුණට කමන්නේ පෙන්වන්න නැතුව. නමුත් මෙතෙන්ට යනකොට සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන එක්කනා අර ගොරෝසු ගොරෝසු කෙලස් අයින් කරගෙන යනකොට හදිතනවා මේක අංගගෙන ඉඳලා හරියන්නේ අංගගෙන හිටියොත් මම සතුන් මරන්නෙක් බවට උනත් පත් වෙන්න ඉඩ තියෙනවා. හොරගම් කරන්නෙක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. කාමීත්‍යාචාර කරන කෙනෙක් බාටපත් වෙන්න ඉඩ තියෙනවා. බොරු හිස් වචන, පරිස වචන, කේලම් කියන කෙනෙක් බාටපත් වෙන්න පුළුවන්. නිසා මේ අඩියට අත දාන වෙලාව එහෙම නැත්නම් මේ ආසවනුසේ ධර්ම වලට අත දාන වෙලාවේ සංසාරේ එක සැරේයි සිද්ධ වෙන්නේ. අපි මෙතෙක් කල මේක වහගෙන මේක ආලවට්ටම් කරගෙන ගියා. පිටින් ඔපවත් කරගෙන. නමුත් මේ අඩියට අත දාන වෙලාවේදී අපි ගොඩාක් අවංක වෙන්න ඕනේ. ෂට මායාවී වංචනික ගතුලින් දුර වෙන්න ඕනේ. ඒකට අපේ හිත කැමති නැහැ. ඒකට අපේ එක පැත්තකින් හිතේ කැමැත්තකුත් තියෙනවා. ඒක අපි මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ. නමුත් යටපැත්තෙන් තියෙනවා මේක වහ ගේම වහලා ගහන්න පුළුවන් කියලා කතාව. නමුත් අර අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි වගේ දේවල් වලට යනකොට අපිට තව කෙනෙක්ගෙන් ඉල්ලන්න වෙනවා. මයි ළඟ එහෙම වසං කරන ගතියක් තියෙනවනම් මයි ළඟ එහෙම චපල කරන ගතිය තියෙනවනම් වංචනිකක් තියෙනවා කරුණාකරලා පෙන්වන්න. ආයෙ මේක මට ලබන ආත්මෙට ගෙනියන්න ඕනේ. මේක ditta ධම්ම වේදිනිය වශයෙන්ම මට කියවන්න ඕනේ. මම මෙච්චර ගෙවපෙකේ ඕක එච්චර ප්‍රශ්නයක් වෙන්න බෑ කියලා. ඉතින් අනුරුද්ධ ස්වාමීන් සාරිපුත්තු ස්වාමීන් ගාවට යනවා. අපිත් එකිනෙකා ගාවට ගිහිල්ලා අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්හාපනේන කියලා pāli අපිට මේ ප්‍රාතිමෝක්ෂය උගන්වනවා. අපි තව කෙනෙකුට වචන ප්‍රකාශ කිරීමෙන් ඒක නාපට ගුරු උපදේශයක් දෙනවා. ඒකට පවරනවායි කියලා කියන්නේ අනික් එක නම් ආ උස්සනවා. මමත් එයාගේ වැරද්දක් දැකලා කියලා දෙනවා මමත් මේ ගුරුවරයෙක් තමයි ඔබතුමා වැදගත්ෙත් තමයි නැවත ඔබතුමාගේ මෙන්න මේ ගතිය තියෙන මම දැකලා තියෙනවා. කැමති නම් සකස් කරගන්නයි කියලා. ඉතින් ඒක අම්මගෙන් අප්පගෙන්ම නාවට ප්‍රශ්නයක් නැහැ. තමන් ගරු කරන ගුරුවරයෙක්ගෙම නාවට කමන්නේ නැහැ. කොයි එකෙන් එනවද දන්නේ නැහැ. ඉතින් ඒ දෙකේදී මේක පිළිබඳව අපිට තියෙන හැකියාව නැත්නම් මේක පිළිබඳව අපිට මේක තිය දැන්ට අපි ළඟා කරලා තියෙන ಗುಣ ටික කොච්චර උදව් කරනවද කියන්නේ මම ඊයේත් ඒ මාළුකී පුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ සක්මන් කරනකොටම හිත පිට ගිහිල්ලා රූපයක් දකින්න බව දන්නවා මනාපයත් පහළ වෙලා තිනවා නමුත් ඒක දැන් ඒ උණු උණු පිටලේ පිට දාන්න. එතකොට යා තුල ඒ බලන රූපයේ කෙරෙහි විරංජනයක් විරත්ත චිත්තෝ වේදේති තංච නාජ්ජෝස තිට්ඨතියේ බලන රූපය පිළිබඳ ඉස්සර වගේ ලොල් ගතියක් එන්නේ රංජනය කරන ගතියක් එන්නේ ඒකට අභිවදනයේ අභිනන්දනයේ අජ්ජෝසනේ වෙන්නේ අනේ මම මෙච්චර ලස්සන රූපයක් දැක්කා කියලා කාට අඳුර පාණ්ඩයක් නැහැ අභිනන්දනය කරන්නෙත් නැහැ මේ චිත්‍රයේ අජ්ජෝසනයකුත් නැකට බැසගන්නෙත් නැහැ ඒත් රූපේ දකින්නවා ඒත්ම නැවේ පහළ වෙලා තියෙනවා අන්න මේ දුඹුක් වෙච්ච කොස්ගෙඩියක් වාගේ එහෙම නැත්නම් විලකුන් වෙච්ච අඹ ගෙඩියක් වගේ මේක අමුතුම රසයක් ඔතන තියෙන. මෙතෙක් තිබුණ ඇඹුල දැන් ඉදිලා. ගහේ ඉදෙනකොට ගෙඩිය විලකුන් වෙනවයි කියනවා. ආහන් මේ වෙලාවට පුදුම රසයක් එනවා. අපි මේ වැරද්දම කරලා ලේපිට දැන් නිවැරදි කරන පැත්තට ගිහිල්ලා. මේක භාවනා කරපු කෙනෙකුට මිසක තව කාටවත් තේරෙන්නේ නැහැ ඕන කෙනෙක් කියන්නේ මේ අකා ඔච්චර භාවනා කරවත් අර වැඩි තාම කරනවනේ තාම මේ වැරද්ද තියෙනවනේ පිටින් බලනකොට පේන්නේ රූපත් බලනවා අබිරමණයත් කරනවා කියලා. නමුත් ඒක ඒකටම ඉල්ල කරන ඒකම අරමුණු කරන බලහිනකොට පේනවා. ඒ පුද්ගලයා නෙවෙයි දැන් ඉන්නේ. ඒක අබිරමණය කරන පුද්ගලයා නෙවෙයි ඉන්නේ. විරත්ත චිත්තෝ වේදේති. එහෙම නැත්නම් රත්ත රාග රත්ත හිතකින් නෙවෙයි. මෙන්න මේ විරත්ත චිත්තෝ වේදේති කියන එක තමයි භාවනාවේ කම්මැලිකම ආවට අතාරින්න එපා. කම්මැලිකම තියෙද්දි මේක කරලා බලන්න. කම්මැලිකම තමයි විරත්ත චිත්ත කියන්නේ. අපි කම්මැලි වෙ ගාපු ගම පෝ බෑ මට බෑ මට එපා වෙනවා. කම්මැලි කියලා අතහැරලා දානවා. අතහැරලා දැම්මොත් රස කැල්ල අහුවෙන්නේ අපට. ඒක නිසා භාවනාදී සතියේදී රසවත් උනත්, නිරස උනත්, හීන උනත්, ප්‍රනීත උනත් මේක දිහා බලනවා. එහෙම නැත්නම් කරදරයක් තියෙනකොට සතිය අරමුණ කොහොමද? කරදරයක් නැතිකොට සතිය අරමුණ කොහොමද කියලා මේ දෙක බලනකොට තමයි අපිට තේරෙන්නේ මේ අරමුණක් පැමිණීම නිසා මම මේ මනාපමනාප දෙකට වැටලයි කියලා. ඉතින් මේ විදිහට සක්මන් කරනකොට රූපයක් දකින්න එක ඒකලා හිත ගැස්සෙන එක සද්දයක් ඇහිලා හිත එහෙම වෙන එක වේදනාවක් නිසා එහෙම වෙන්නේ කාට සිද්ධ වෙනවා ඒක බාධාවකට ගන්න නැතුව අන්නේ ඒ தത്വෙදී මේ නුරුස්නා ගතිය මට ඇති වෙලා තියෙනවා කියන එක. දමල ගහලා යන්න හිතෙනවා කියන ගතිය, සලුග සාදාලා නැගිටලා යන්න හිතෙනවා කියන ගතිය තමයි විරත් චිත්ත කියලා කියන්නේ. රත්ත නෙවෙයි, රාග රත්ත නෑ. විරත්තයි හැබැයි අතාරින්න එපා. විරත් චිත්තෝ වේදේති. මෙන්න මේ එක පැත්තකින් මේ කාරණාව බලලා මේ කාරණාවට අපි සන්නද්ධ වෙන හැටි මේ කාරණාට අපි සූදානම් ශරීරය ඇති කරන්න හැටි. තව එකක් තමයි ඒකේ මේ මදුපිණ්ඩික වගේ සූත්‍රවල සරුවච්චන්හන්සේගේ ඉගෙනීම් තියෙනවා මහා කොට්ටිත ස්වාමීන් වහන්සේගේ ඒ වගේ අර්ථකතන තියෙනවා. ඒකේ පෙන්නනවා මේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං කියන ඒ සමීකරණ ඉතින් සෝතේච පටිච්ච සද්දේච uppajjති සෝත විඥානං කියලා මේක හය ආකාරයට පෙන්වනවා. ඉතින් පළවෙනියම සඳහන් වෙන්නේ ඔය චක්කුංච පටිච්ච රූපේච. ඒ කියන්නේ ඇහැට රූපයක් මුලිච්ච වෙන වෙලාව. චක්කුංච පටිච්ච රූපේච uppajjති චක්කු විඥානං තින්න සංගති පස්සෝ. ඇහත් තියෙනවා නම් රූපෙත් තියෙනවා නම් තාම එතන විඥානයක් තියෙනවා. අපි බලන්නෙක් පවයි ඊගාව චිත්තක්ෂණෙත් බලන්නෙක් වෙනවා. ඒ ඇහැටම ඒ පේන වර්ණ సంతානේ පේනවා. හිතත් එතනනම් අපි චිත්තක්ෂණ දෙක තුන බලන්නෙක් බවටපත් වෙනවා. බලන්නියක් හෝ බලන්නෙක් බවට. ඒ ticket අපි කියනවා ස්පර්ශය තියෙනවා කියලා. තින්න සංගති පස්ව මේ තුන් දෙනා එකට ගමන් කරනවා. පස්ස පච්චා වේදනා. යන් අපි ස්පර්ශ කෙරුවට පස්සේ අපි මේ බලන රූපේ වේදනා විඳිනවා. ඒ වෙලාවට එන සද්ද අපි විඳින්නේ නැහැ. ඒ වෙලාවට එන ගඳ අපි විඳින්නේ නැහැ. ඒ වෙලාවට දැන රස අපි විඳින්නේ නැහැ. ඒ වෙලාවට දැන පහස අපි විඳින්නේ නැහැ. හිතේ මුකුත් නැහැ. ඉතින් ඒකට අර රූපයක් දැකලා ඒ රූපේ වින්දනය විඳීම ලැබෙනකොට සංසාර බය දන්නා කෙනා සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන එක දන්නවා දැන් මගේ හිත තියෙන්නේ රූපෙක මම බලන්නේ ඒ බලන දේ ඒ තරම්ම රසවත් නිසායි රංජනීය කරන නිසායි ඒ වෙලාවට එන සද්ද වලට මම බීරෙක් ඒ වෙලාවට ගඳක් රසක් තියෙනවනම් මම ඒවට රසගඳ තේරෙන්නේ නැති කෙනෙක් වගේ. කයත් තේරෙන්නේ නැහැ. හිතත් තේරෙන්නේ නැහැ. මේ මොකද මේ රූපයේ තියෙන අර සුවිශේෂී සිත්ද බඳ ගන්නා ගතිය. එතකොට ඒ කෙනා දන්නවා මේ රූපයක් බලනවායි කියලා කියන්නේ ඇහැ ක්‍රියාත්මක කරනවායි කියලා කියන්නේ කන, නාසය, දිව, කය සහ මනසට එන අරමුණුත් එක මේ සියලුම ඉඳුරන් අපි නොසලකා හරිනවා. එකවරකට එකයි කරන්න පුළුවන් මේ නොසලකා හැරලා මේ ඇහි එන රූප විතර බලන්නේ ඒක ප්‍රිය නිසා. එහෙම නැත්නම් ඒක තද අප්‍රිය ගතියක් තියෙන නිසා. ඒසොට මගේ හිත මේ ඔක්කොම අනිකුත් අර මධ්‍යස්ත හෝ උදාසීන හෝ දැනීම් තියේදී මේ රූප බලන්නම දිගින් දිගටම බලන්න පෙළපෙන්නේ මෙතන මනාපමනාප දෙක උච්ච වෙලා තියෙන නිසා කියන එක බලද්දිම තේරුම් ගන්න පුළුවන් නම් එතරින් එහාට තමයි කර්ම රැස් වෙන්න පටන් ගන්න. එතරින් එහාට තමයි පෞ සිද්ධ වෙන්නේ. එතෙන්ට එනකන් චක්කුංච පටිච්ච රූපේච උප්පජේ චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා. එතෙන්ට එනකන් අපේ චිත්ත විද්‍යාව අකුසල් නැහැ. මේක සරුවච්චන්හන්සේගේ චිත්ත විද්‍යෙත් උතෙන්ට එනකන් අකුසල් නැහැ. රහතන් වහන්සේගෙත් උතෙන්ට එනකන් අකුසල් නැහැ. සීක පුද්ගලයා දන්නවා දැන් මේ රූපෙට හිත බැඳිලා තියෙන්නේ එතන මනාපමන දෙක උච්ච නිසා. එයා උත්සාහ කරනවා ඒ වෙලාවට එන සද්දේ, වේදනා, හිතවිලි, ඒ වගේ දේවල් හිතේ යන්නේ මොකද මේ රූපෙන් තමයි වැඩිම කෙලස් ප්‍රමාණයක් උපදින්නේ. අනේ සුද්ධ අවස්ථාවක් දුනොත් අපේ හිතේ යන්නේ වැඩිම කෙලස් තියෙන තැනට. වැඩිම මනාපමනාප තියෙන තැනට. මේක ඒ දේ වෙද්දිම දකින්න මට පුළුවන් වේවා කියන එකට අපි කියන සීඛ. ශික්ෂා වෙන කෙනා. මේ ශික්ෂාවත් සීල ඒකට කියන්නේ භාවිත කාය භාවිත, සීල භාවිත, චිත්ත භාවිත නේ ප්‍රඥා භාවිත කියලා මේකට කියන්නේ. භාවිත ප්‍රඥාවක් ඇති කෙනා අර තීක්ෂණ කුශාග්‍ර බුද්ධිමත් කෙනාට තේරෙනවා මට මේ රූපේ ඉස්සර වෙලා තියෙන්නේ රූපෙන් වැඩිම මනාපමනාප වෙන නිසා ඒ වෙනුවට ඕනනම් මට හිත රඳවන්න පුළුවන් සද්දෙට ඒක එච්චර මනාපමනාප නැහැ. මට ඕනනම් ගඳට, රසට, පහසට නැත්නම් මගේ මූල කර්මස්ථානෙට තියන්න පුළුවන්. නමුත් ඒක රස නැහැ, සිද්ධි බහුල නැහැ, විචිත්‍ර නැහැ. නිසා මගේ හිත මෙතෙන් යනවා. අනේ මගේ හිතට දුන්නොත් අවස්ථාවක් එයා කෙටිම අපාය මාර්ගය තමයි තෝරන්නේ. වැඩිම කෙලෙස් තියෙන එක තමයි තෝරන්නේ කියලා ඒ ඒ සංදිස්ථානයේදී මේක දැක් ගන්න පුළුවන් නම් එතකොට තේරෙනවා මම සංසාරේ පුරාවට දරපු මිත්‍යා දෘෂ්ටිය දැන් ලේ පිට පේනවා. මට දුන්නත් මගේ අභිවෘද්ධිය පිළිබඳ තේරීමක් මම තෝරන්නේ මට වැඩියෙන්ම අපායට යන්න පුළුවන්. මට වැඩියෙන්ම අකුසල් වෙන දේ. අන්න ඒක දැකීමටයි විද්‍යාව කියලා කියන්නේ. අන්නේ අවිද්‍යාව ඒ කියන මිත්‍යා දෘෂ්ටි එතෙන්දිම දැකලා පශ්චාත්තාප වෙන්න එපා. මේක දෙවන්නේ කරන කෙනෙක් නෙවෙයි. මේක මම හිතලා ගත්තෙකුත් නෙවෙයි. නමුත් ඒක අප්‍රත්‍යයෙන් අහේතුයෙන් සිද්ධ වෙන අක්‍රීය ධර්මිකුත් නෙවෙයි. මේක ਸਰබද්ධාරි දෙවියන් වහන්සේත් නෙවෙයි. මට මෙතෙන්දි පුළුවන් ද සත්‍යමත් වෙන්න. මට මෙතෙන්දි පුළුවන් ද මම මේ වඩා කෙලස් තියෙන තැනට ඇදෙන මට පුළුවන් ද මගේ දරුවා හදන්න. මට පුළුවන් ද මගේ ගෝලිය හදන්න. මට පුළුවන් ද කාටවත් අනේ හැදියල්ලා කියලා කියන්න. කක්කොටු බණනේ අපි කියන්නේ. වැඩි බණනේ කියන්නේ කියලා ඒ ඒ සම්දිස්ථානයේදී දැක ගන්න දැකීම මං කියනකොට දුඹුක් වෙච්චි රස වෙච්ච විලිකුම් වෙච්ච ගෙඩියක් කනවා වගේ. ඒ පුදුම ධර්ම රසයක් තේරෙන්න පටන් ගන්නවා. උඹ ඕකත කවදා හරි තේරුම් ගත්තේ නැත්නම් ගොඩේමනක් නැහැ පුතෝ. මෛත්‍රී බුදුරජාණන්සේට ඕකට කරන්න දෙයක් නැහැ. ගෞතම සර්වචනසර කරන්න දෙයක් නැහැ. උඹ ළඟ තියෙන සුදුසුකම් වලින් ඔන්න ඔය අශීරු අවස්ථාවේ උගත ධර්ම. මොකද්ද අතාරින්නේ? මේ මනාපනාප නැතුව රූපම ලන්න ඕනේ. එල සද්දක් තියෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා. මේ හිතට දෙන්න එපා තොරණයි. දුන්නොත් විඥාණයට ප්‍රතිෂ්ඨාවක් දුන්නොත් විඥාණයට කඩුව අතර දුන්නොත් මනමේ කුමාරිම තමයි. Tamange බැඳපු පුරුෂයා මරන්න මස්සද්දට කඩුව දෙනවා. ඒක පිළිබඳව කවුරුවක්වත් පශ්චාත්තාප වෙන්න එපා. මස්සද්දර තමයි අපි කඩුව දෙන්නේ. මොකද මනමේ කුමාරි අර වැද්ද දැකපු වෙලාවෙ ඉඳලා ඒ වැද්දත් එක්ක රමණේ කරගෙන ඉන්නේ. මනමේ කුමාරයා කියන්නේ යාගේ කසාද මිනිහා. ලස්සන කුමාරයෙක්. ශූසට කලාවල් දන්නවා. යාගේ නම්බුකාරකමට යා කියනවා මම මේ මනමේ જાති උගන්වන්න හදනව නෙවෙයි. නම්බුකාරය කියනවා මයිලන් කඩුවක් තියෙනවා වැද්ද ගාව කඩුවක් නෑ අපි ද්වන්ද සටනක් කරමු කඩුව පැත්තක තියෙනවා. කඩුව ගත්තනම් වැද්දාගේ දුන්නෙන් කරන්න දෙයක් ඇත්තේ නෑ. ඒ කඩුව දෙන්නේ කාටද? තමගේ ගුරුන් ආන්සේ බැච් ස්ටොප් කෙරුවයි කියලා සන්තෝෂයට ජීපු තෑග් ගතට තමයි දෙන්නේ. මේක තියාගන්න අපි දෙන දුවන්ත සටනක් දෙන්න කියලා ඒත් දිනනවා මණිමේ කුමාරයා. මොකද මණිමේ කුමාරයා කුන් ෆු කරාටේ ඔක්කොම දන්නවා. වැද්ද දන්නේ නැහැ. වැද්ද බිම දැම්මට පස්සේ ඒ අසීරු අවස්ථාවේදී මනමි කුමාරට කියපුවාම දියං කඩුව මුගේ කුලල කපන්නට කියනකොට කෝපුව දෙනවා අතට. එතකොටයි මනමි කුමාරට තේරෙන්නේ මේකේ හිටලාලා තියෙන්නේ මස්සද්දට කියලා. මනමි කුමාරයා තක්කු මුක්ක වෙන මොහොතට වැද්දට කඩුව දෙනවා. එතකොට මනමි කුමාරයා යට කර ගන්නවා වැද්දා. මොකද ඒ චිත්තක්ෂණේ බෑ මේ තීරණාත්මක චිත්තක්ෂණයක් සිස් කාලයක සැරෙම මනමේ කුමාරය කඩුව යනවා. බෙල්ල යනවා. ඔය ටිකමයි අපේ විඥානය අපට කරන්නේ මරණ මොහොතේ දුන්නත් මට ඕනේ සුභසිද්ධ විනිශ්චයක් ගන්න කියලා අපිට විශාල අරමුණු රාශියක් දුන්නොත් වැඩියම කෙලස් තියෙන එක තමයි තෝරන්නේ. ඉතින් ඒකට ස්වයංවරය කියලා කියන්නේ. විශ්රිතවුණු ක්‍රමයට මේ රජ කුමාරියකට කුමාරියෙකුට කුමාරියෝ තෝරනවා නම් රටේ ඉන්න ඔක්කොම කුමාරිකාවන්ට එන්න කියනවා. දැන් ওই තියෙන බියුටි මොනවාද ඒවට කියන්නේ රූපසුන්දරි තරම් කියලා. උම් පොතු ගහලා පෙන්නනවා පොතු අන්දලා පෙන්නනවා. එක එක දාට පෙන්නලා රජකුමාරයාට කියනවා ඔබ කැමති එකක් තෝරගනින් කියලා. ඉතින් කුමාරයා එකියක් තෝරපු ගමන් අනික් සියලුම අපේක්ෂිකාවන් මේ කුමාරයට වෛර බඳිනවා. එකියක් තෝරපු ගමන් අනික් සේරම වෛර කරනවා. ඒ වගේ අපි මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ හය එකෙන් මොකක් හරි තේරීම තමයි මනාපමන අපෙන් සිද්ධ වෙන්නේ. මේ තේරීම සිද්ධ වෙන්නේ ඒකාන්තයෙන්ම බුදුරජාණන්සේ මතක් කරන විදිහට යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තීතිය. අපි යම් චේතනාවක් අපේ පුරුදු කරගෙන ආවනම් අනේ මට මේක ලැබේවා. අපේ අදිෂ්ඨානයක් පුරුදු කරගෙන ආවනම් යංච පකප්පේති අපි නිතරම හිත ප්‍රකල්පණය කරගත්ත දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි ගినాපු රුචි අරුචි අනුසයක් තියෙනවා නම් විඥානේ ඒ අනුව ඉදිරියට පැනලා අර තියෙන ස්වයංවරයට ඉදිරියපත් වෙච්ච අරමුණලින් වඩා අපේ චේතනාවට ගැළපෙන අපේ ප්‍රකල්පනාවලට ගැළපෙන අපේ අනුසයට ගැළපෙන දේ කරනවා ඒක අපෙන් අහලා නෙවෙයි කරන්නේ ඒක නිසා සරුවචනanse දේශනා කරනවා ඒ තබ්බ සංකාරයේසු අනබිහිරත සංඥා කියනකොට යේ ලෝකේ උපයෝපාදාන චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසය අදිඨාන අබිනිවේෂානුසය තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා මේ ලෝකේ තියෙන කිසිම දෙයකට අබිරමණය කරන්න එපා එතකොට මනාපමනාප පහළ වෙනවා මනාපමන ආපු ගමන් හිත හොරාට ඉසලා කේල් කන වැටපයින්. ඉතින් අපි කියනවා බලන්න එහෙම දෙයක් හිතලවත් තිබුණේ අන්තිමට වැඩේ වෙනකොට මම මම තේරි මම ඉතින් තේරිලා කවුරු හරි ඊට පස්සේ බැඳගත්ත බෙරේ ගහපන්. ඉතින් වෙන මොනව කරන්නද බැඳපු කට්ටියන් අහන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අපි කියනවා තෝ තමයි තෝරගත්තේ. තේරුවා නෙවෙයි ඉතින් ග්‍රහය අරන් ගියා තමයි. ඊට පස්සේ <laughs> ගොඩ එහෙම නක් නැහැ. ගෙවල් දොරවල කෙල්ලෝ හදන්නේ මැස්සෙක් වහන්න බැරි වෙන්නේ. දීක දුන්නට පස්සේ ඒකට මොනෝ කරයිද කියලා විශ්වාස නැහැ. මැරිඩ් ඩෝටර් ස්ප්ලිට් වෝටර් කියලා කියන. අම්මලා තාත්තලා කියන්නේ මේ වීදුරු බාණ්ඩ කඩයක් වගේ ඉනිච්චට පස්සේ බාර ගන්නෑ. බිල ලියන්න ඉස්සලා කැමති නම් ලියා ගන්න. ගියාට පස්සේ කෙල්ලගේ දොස් කියන්න බෑ. පෝරුවේ තියලා දුන්නනේ. අයියෝ. අයියෝ. සෝරි තමයි. ඉතින් මම මේ කියන්නේ වෙන කතාවක්. කෙසේ නමුත් මේ හිත ස්වයංවරයේදී තෝරන ක්‍රමයේදී බලපුවාම ඇත්තටම හැම කෙනා හුඟක් අහිංසකයි. හුඟව දිනේ හරිම ඍජුයි. නමුත් ඒගොල්ලෝගේ පතාගෙන ආපු පැතුම් තියෙනනේ වර තමයි බැබ්බැහි කියලා කියන්නේ. ඒ වගේම නිතර කල්පනා කිරීම ක්‍රම තියෙනවානේ. ඒ වගේම ගෙන ආපු ආශය අනුසේ ධර්ම තියෙනවානේ ගිය ආත්මේ. ඒ අනුව එකපාරට හිත ගිහිල්ලා ගනුදෙනුවක් කරනවා. අන්නේ ගනුදෙනු කරන වෙලාවේ අල්ලන්න පුළුවන් නම් මේක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණං මම අනන්ත සංසාරේ දුක් දෙන සංසාරේ මෙන්න මේ ගැටේ වදින හැටි හොයන්න ගේ ගේ හදන එක හොයන්න එලෙව්වා අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසමට හම්බුන්නේ නැහැ ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්නම් මේ වද දෙන ගේ හදන වදකාගාරයේ හදන වඩුව හොයන්න. දැන් බුදු වුණාට පස්සේ කියනවා ගහකාරං දිට්ඨෝසි. ගේ හදන්නම දැක්කා. ගහ කූටං විසංකිතං විසංඛාරගතං චිත්තං සංස්කාර නැති කරගත්ත හිතේ. සංස්කාර කියලා කියන්නේ ප්‍රාර්ථනා. සංස්කාර කියලා කියන්නේ චේතනා. මගේ හිත සංස්කාර නැහැ. සියල්ලම එක වගේ විසංඛාරගතං චිත්තං තණ්හාණං khයමච්චකා. සංස්කාර නැති වෙච්ච ගමන් ආයෙකින් තණ්හාවට මේක හොඳයි මේක නරකයි මේක ඉස්සර මේක පස්සර ඒ තීරුම් බේරුම් නැහැ. ඒකටම කියනවා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම නොසලෙන මනස తాදී මනස අතම්මයතාවය අනිදර්ශන විඥාණය අපපතිටිත විඥානය කියලා මේ ඔක්කොම අපේ පාරිභාෂික මාලාවෙන් සද්ද මාලාවෙන් අයින් වෙලා. මොකද අපිට උගන්වන්නෙම හොඳ කෑල්ල ගන්න. අපිට ඕනේ කේල් ලැබරිය මුල් ලැබරියෙම කන්න ඕනේ අපට. මගුල් මේසෙට ගියාම අපිට ඉස්සල්ලාම වතුර අල්ලන්න ඕනේ. ඇල්ලුවේ නැත්නම් ඔන්න හිට නරක වෙනවා. ඉතින් මේ ටික කුල ભેදේ නිසා හෝ මොන මගුලක් නිසා හෝ හදාගෙන ඉතින් මේ මනාපමනාප දෙකේ අභිජ්ජා දෝමනස් වලට පොහොර දම තමා අපි මේ කරගෙන යන වැඩේ අපරාධි මේක නෙවෙයි. අපේ දරුවන්ට මේ කුණ, මේ ජරාව, මේ පන්ති ભેදය. දීමෝපියෝ කිකිලියෝ බිත්තර කිකිලි ගඳ ගන්නවයි කියලා කියනවා කිකිලි බිත්තර උඩ läගලා. එතකොට එන දරුවන්ට කිකිලි ගඳ යනවා. බැල්ලියෝ දරුවෝ හොඳට ලං කරගෙන තීන ඔක්කොම බලමැක්කෝ ටික බල්ලන්න දෙනවා. බැලි පැටවුන්ට දෙනවා. ඒ වගේ තමයි දෙමාපියෝ දරුවෝ හොඳටම කිට්ටු කරන පුතින් මේකට ප්‍රිය වේයන් ඈ. මේකට අප්‍රිය වේයන් ඈ. මේක ප්‍රියයි මේක අප්‍රියයි මේක මනාපයි මේක අමනාපයි කියලා අර අම්මගේ තාත්තගේ තියෙන ගන්ධස්තරේ පොඩි එකාට දෙනවා ඊට පස්සේ ඌ හිතනවා ඉතින් මේ මේ මුල් ගුරුවරයනේ දීමපියෝ කියලා කියන්නේ මුල් ගුරුවරයෝ ඉතින් ඒගොල්ලෝ දෙන්නේ ඇත්ත කියලා මේ ඔළුවට ස්ක්‍රිප්ට් එකක් දාපු ගමන් එයා කොයි ලෝකෙ ගියත් අර අරගෙන තමයි යන්නේ. එයා හිතන මේක තමයි සත්‍ය. ඒක තමයි එකම ඇත්ත කියලා. ඉතින් මේ මිනිස්සයා මොනවා කරුවත් අර ඔළුවට දාපේ කරනු තමයි යන්නේ. මේ දීමෝපියෝ හිතනවා නම් එහෙම අයිතියක් මට තියෙනවා මම වදපු දරුවා මං හදපු දරුවා නිසා මේ දරුවට මේක කියලා දෙන්න ඕනේ කියලා. කියලා දුන්නට කමන්නේ ඕකම නෙවෙයි සත්‍ය. වෙන සත්‍යයක් තියෙන්න පුළුවන් කියන එක කියන්න පුළුවන්. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම් කියන්නේ නැතුව පුතේ අපි හැදුනේ මෙහෙම. දුවේ අපි හැදුනේ මෙහෙම හැදියන්. හැබැයි උඹ ටිකක් උඹටත් දුනු මිරිස් කන මොලයක් කියනකොට පොඩ්ඩක් මේක තේරුම් ගනි කියලා නෑනේ. දැන් ඉන්න අම්මලාට ඔක්කොමලා දොස්තරලා කරන්න ඕන. ඔක්කොමලා සිවිල් සර්වන්ට්ස්ලා කරන්න ඕන. ඔක්කොමලා ස්ටේෂන් මාස්ටර්ලා කරන්න ඕන. ඉතින් දරුවා ඕනේ ඒක සපෙලා දෙන්න. අම්මලාට දාතර කරගන්න බැරි බයිලා පොඩි උණ්ඩ දාන්න. මං කියන්නේ ඒක නම් කතා කරන්න හොඳ නැති එකක්. ඒට ගෙදර යන්න තියෙනවනේ. මම කියන්නේ එහෙම නෙවෙයි මේ තමන් රුචි අරුචිකන් ටිකක් තියාගෙන එයමයි සත්‍ය කියලා අනුන්ට මේක බෝ කරන ගතිය මානවය තුල තියෙන ගතිය තිරසනාගාව තියෙන සාජාසය වශයෙන් පමණයි. තිරසනා කරන්නේ දරුවන්ට සහජාසය දෙනවා පුළුවන් කරගෙන බැරි කම අරනවා. අපි කියන එක තිරසංකය. අපි එහෙම නෑ. අපි අපේ කුලවන්තේ රවට්ටපත් කුලවංශේ පවත්තනේ කාට බූදල් දීගෙන ඌ රකින්නවා ඒ කුලවංශය පවත්තනවා ඊට පස්සේ අනේක ಜಾති සංසාරම් තමයි බොහෝ දීර්ඝ සංසාරයක් ඇති වෙනවා ඉතින් මෙවැනි මේ තීරණාත්මක වෙලාවේ මගේ හිත මේ වැඩිම කෙලෙස් දෙන තැන භවනා යෝගාවචරයට ඊටදී පහසු තැනක් තියෙනවා භවනා යෝගාවචරය දන්නවා හිතපවත් ගන්න ඕනේ තැන එයා පණවගත්ත යොමු කරගත්ත අරමුණක් තියෙනවා එයා ධහම දන්නේ නැත්නම් හිතපන්තරන අරමුණ කියලා වැඩමුළු 100ක් අසාර්ථකයි. අවශ්‍ය ඕනම දී ඇති වෙලාවක මගේ හිතපවත් ගන්න ඕනේ මේක කියලා දන්නේ නැත්නම් මූලික උපදෙස් ලැබිලත් නැහැ. මුළු වැඩමුළුවම ගඟට උණි කපුවා වගේ. කොහොම හරි කාට හරි තේරෙනවා නම් ඉඳගෙන ඉන්නකොට මම ඉරියව්වේ හිත පවත්වනවා නැත්නම් ආස්වාස් ප්‍රසආසයේ හිත පවත්වනවා. ඇවිදිනකොට මම ඉරියව්වේ හිත පවත්වනවා නැත්නම් වම දකුණේ මුත පවත්වනවා. දත්ම දිනකොට මම ඉරියව්ව හිත පාත්වන නැත්නම් දත්ම දින එක හිත පාත්වන. බත් කනකොට මම ඉරියව්ව හිත පාත්වන නැත්නම් බත් කන එක හිත පාත්වන ඒ ටික දන්නවනම් තම සාක්ෂාත් නුනත් එයා දන්නවා දැන් හිත ඒම නොවුනොත් ඉන්න එකක් ආවේ. එහෙම නැත්නම් ඉන්නේ අසතිය නිසා පුළුවන් තරම් අර ආරක්ෂක භූමියේ තියෙනවා. තියලා ඒ පුරුදුත් කරන ගමන් ඒත් හිත ජඩකමට, ෂටකමට, වාල්කමට එක එකට පයින්නවා. පෙන්නට පස්සේ යා කරන්නේ කලබල වෙන්නේ නැතුව මේක එහෙම ඇති තමයි කියලා ආයෙ ගෙනල්ලා ආරක්ෂක භූමිය තියෙනවා. ඉතින් එතකොට යෝගාවචරයේ ආරක්ෂක භූමියේ හිත පැවැත්වීමෙන් සතිය ස්ථාවර කරගත්ත විතර නෙවෙයි පිට ගිය හැම තැනකදීම ආරක්ෂාව වෙනස මූල කර්මත්තානේ පාවිච්චි කිරීම කියන මූල කර්මත්තානේ දෙවෙනි ප්‍රයෝජනය අත්දකින්න. මම නැවතත් කියනවා. ඊට පැවැත්වීමට සතිය පැවැත්වීමට මූල කර්මස්ථානයේ උදව් කරනවට වඩා යම් හේයකින් හිත පැදුරටත් නොකිය පිට ගියොත් නැවත ගෙනල්ලා තියන්න ඕන තැන මේකයි කියලා නැවතත් මූල කර්මස්ථානයේ දෙවෙනි ප්‍රයෝජනයක් එයා තේරුම් ගන්න. දැන් මෙහෙම ඉන්න වෙලාවේදී යෝගාවචර කියනවා මෙහෙම හොඳට එහෙම භාවනා කළා භාවිත මනසක් ඇති යෝගාවචරෝ කමඨාන් සුද්ධ කරන්නට අහනවා. පිට ගිය හැම වෙලාවෙම කණෙන් ඇදගෙන ඇවිල්ලා ආයෙත් අරමුණේ තියන්නම ඕනේද කියලා තහන වෙලාවල් එනවා. ඒ කියන්නේ ඒ යෝගාවචරයට ඊට වැඩි විකල්පයක් පේන වෙලාව. එතකොට කියනවා ඔබට සැකනම් විශ්වාසයේ මදිනම් මූල කර්මස්තනේ කිනක් තියන්න සැක නැත්තම් විශ්වාසයි නම් ඔය ඉන්න අරමුණේ වින්දරින්ද. රූපත් දකින්න රූපේ දැකම නිසා වේදනාවක් විඳිනවා හැබැයි අබිරමණය කරන්නේ නැහැ. අනිවාර්යම මූල කර්මත්තානේ කිනත් යන්න ඕන කමක් නැහැ. අන්න එතෙන්දි තමයි මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ කියන අභ්‍යාසය අපිට සිද්ධ වෙන්නේ. අපි ආරක්ෂක භූමියේ දන්නවා, ඉන්නේ නරක පෙරතර බව දන්නවා. සදාචාරවාදීක විදිහට අපිට නරක තැන මේකට ගේන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි කරන්නේ අපි අර කක්කායෙම තියලා බලනවා. නිකම් මෙතෙක් කල් මාව අරගෙන ගියා සංසාරේ. මේ කක්කාවට දැන් මම බෝ කක්කාවේ ඉඳද්දිම අසුචියේ ඉඳද්දිම කෙලෙසේ ඉඳද්දිම මේක දිහා බලන එක තමයි ඔය සකුණක්ගේ සූත්‍රයට කුරුල්ලා දෙවෙනි සැරේ ගල උඩට නගින වෙලාව. ඌ පස්කැටි උඩට නගින එක සැරේ හොඳටම කාලා ඉන්නේ. හැබැයි ඒ කුරුළු ඔයා කියනත් ඕ දැන ගියත කොහේ හිටියත් මන් තෝ අල්ලනවා කිය. මොය අම්මාගේ ඉන්දිය ඇහුවට කියලා තොට කැලව මන් නැහැ කියලා නිදහස දෙනවා. මූ ආයෙත් ගියාට පස්සේ මුට ආයෙත් ගාය එනව නෙමෙයි මේ මං වාගේ කුරුළු පැටියෙක් එකක්. ඒක ආයෙත් කරන්න හිතනවා. කක්කව ආයෙ කරන්න හිතනවා. කරන්න ගිහලා මු ගල උඩට නැගලා ආයෙ ඩාන්ස් එකක් දානවා. උට ඉගිලෙන තරම් හයියක් නැහැ. ඊසරේ කුරුල්ලා එනකොට අර අවදිය නිසා කුරුල්ලා හැරෙනකොට කුරුළු පැටියට තේරෙනවා දැන් ඔන්න එන්න හදනවා. හිමීට ගිහලා පස් කැටේ අර ගියාම අර කුරුළු ඔය ඇවිල්ලා පස් කැටේ වැටලා මැරලා යනවා. පුංචි කැටකිරිලි පැටියෙකුට කුරුළු ගොයෙක් මරන්න පුළුවන් ක්‍රමේ. අර වගේ මායාගේ සියලුම කෙලෙස් කඳ සියලුම මාර උපකරණ මේ සතියෙන් ඒක හරියට එන්නකොටම කරන්න ඕනේ වැඩක්. නිකන් කතාවක තියෙනවා මිනිස්සෙක් මේ මෙහා පැත්තේ ඇල්ල වගේ තැනකින් ඇවිදිනවා. ඇල්ලේ මෙහා පැත්තේ ජලාශයක් ඒකේ කිඹුලෙක් කැමින් ඉන්නවා මේ මනුස්සයාව කන්න. උඩ පැත්තේ කොටියෙක් කැමින් ඉන්නවා මෙයාට පණින්න. මෙයා දැනගන්නවා මරණ දෙකයි කියලා. ඌ කොටිය ඒ පැත්තෙන් පයින්නකොටම කිඹුල මේ පැත්තෙන් පයින්නකොට මිනිහා එහා පැත්තට ගියාම කිඹුල කටට කොටිය වැටෙනවා. මිනිහා බේරිලා. එතින්ට එනකම්ම ඉන්න ඕනේ. ඒ ඉසල දුවන්න හොඳ නැහැ. කොටිය පණිනකම්ම ඉන්නවා. ඒතකොට කිඹුලත් එනවා ගහන්න. එතකොට මේ ළඟ මරණේ. මේ පැත්තෙන් කොටිය එනවා. කොටිය කිඹුලට අහු වෙනකොට මිනිස්සයා ෂේප්. ඔයගොල්ලන්ට ඒක කරන්න කල්පයක් ඇයි. එන්න මයි ළඟට මං කියලා දෙන්න වැඩි ගස්සන හැටි. අන්න ඕකයි මේකේ තියෙන ඔච්චර අපි අද හදාගත්ත සද්ධා විරිය සතිය සමාධිය ප්‍රඥාවේ වැඩ පෙන්නන තැන. කෙලෙසේ එන්නම අරින්න. ඔක්කොම ආයුධ ටික තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. දැක්කේ නෑ වගේ, ඇහුනේ නෑ වගේ, දන්නේ නෑ වගේ ඉන්නවා. හරිම අමාරුයි. හරිම අමාරුයි අපට මේ කෙලෙසියක් දැකපු ගමන් ඒක එයාගේ වැඩ කරන හැටි බලන්න මැරිච්ච කෙලෙසයක් එක්ක වැඩ කරලා බෑ. ඉපදිච්ච නැති කෙලෙසයක් එක්ක වැඩ කරලා බෑ. ඊයේ කෙලෙසයක් එක්ක වැඩ කරලා බෑ. එන්න තියෙන කෙලෙසයක් එක්ක වැඩ කරලා බෑ. උණු උණුවේ දෙන්න ඕන. අන්න ඒකට තරම් මේ සතිය ඒ කියන්නේ සතර සතිපට්ඨාන සතිය නෙවෙයි. ඉන්ද්‍රිය මට්ටමේ සතිය නෙවෙයි. බල මට්ටමේ සතිය නෙවෙයි. මේකට කියනවා බොජ්ජංග මට්ටමේ සතිය. බෝධියකට යොමු කරන්න පුළුවන් මේ ධර්මයේ සතියක් ඒ ඔක්කොම සිද්ධ වෙද්දී අවසාන මොහොත දක්වම කලබලයක් නැතුව බලන්න. එතකොට අපිට ස්වර්ණමය අවස්ථාවක් ලැබෙනවා. ඒක ප්‍රයෝජන ගන්න බෑ කල්ලාතු මුහුදු හත් ගව්වත් තියදී අමුඩ ගහන කට්ටියත් එක්ක මේ වැඩේ කරන්න බෑ. කෙලෙස් වලට බය කට්ටියත් එක්ක කරන්නත් බෑ. තමගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන එක පිළිබඳ විශ්වාසය නැති එකනට ඒක කරන්නත් බෑ. අයියෝ මගේ නරක වෙලාවට මේ භූනියමක් පාත්තුනෝ කියලා අඬරගෙන එක කරන්න බෑ. අන්නේ කෙලෙස් දැකලා ඒ කෙලෙස් වල දුර්වල භාවයත් මම හරියට දන්නවනම් කුරුළුගෝයා එද්දිම සද්දේ ඇහෙනකොටම මොකද ඒක සැරයක් කාලා ඉන්නකනේ හිමීට ගලයට යන එකයි තියෙන්නේ. ඒ වගේ තමයි නාගසමාල හාමුදුරුවෝ හොඳටම කෙලෙස් දනවන සුරූපිකාවක් බීලා සංගීත වයමින් ගයමින් නටනවා. ඉතින් ආඩ පේනවා මේ කට අරගෙන බලන් ඉන්න කට්ටිය කොහෙට යන්නද වීසා ගන්න ඉන්නේ කියලා පොලිමේ. අපායට යන්න වීසා ගන්න ඉන්නවා. ඉතින් මේ එක අම්මන්නේ කෙනෙක් නඩලා කී දහහක් අපාය යනවද? මම බුදුහාමුදුරුවෝ කියපු නිසා මම රූපෙත් දකිනවා. හැම කෙනෙකුටම ඇතුළේ මනාපයක් ඇතිලා තියෙනවා. හැබැයි අබිරමණයක් කරන්නේ මේ පරට්ටි කරන වැඩේට. අන්න rahat වෙන තැන. මේ කරන වැඩේ අබිරමණයක් කරන්න. හැබැයි බලනවා මේ ප්‍රත්‍යයන් නටනවා. බර ගානක් අබිරමණය කරනවා. මේක දිහා බලාගෙන ඉනකොට තේරෙනවා මේක නිවන් මාර්ගයක් කරගන්න පුළුවන් ලෑස්තිලා ගිය කෙනාට. එහෙම නැත්නම් ස්වභාවයෙන් අපි යන්නේ රාගය ඇති කරන දැනකට. ඉතින් ඒ වගේ දේවල් වලින් ඒ වගේ ලංකාවේ ශාසනය ඉතාමත්ම ස්වර්ණමය යුගයක තියෙනකොට වෙච්ච සිද්ධි විශාල ප්‍රදේශයක් මේ අටුවා යුගයේදී පාලි සාහිත්‍යයට ගියා. සියල්ලම සිද්ධලා තියෙන ලංකාවේ. අද බුද්ධාම ඉන්න හැම කෙනාම කියවන්නේ ওই පොත විතරයි. එතකොට ඒගොල්ලෝ දකින්න ලංකාව තම්බි මිනිස්සෙක් මක්කම දකින්නවා වගේ. මේක ඒ තරම් සිද්ධ වෙච්ච රටක්. සිද්ධ වෙච්ච රටක්. අනේ බලන් දෙන්න ඕනේ කියලා තරමට එනවා. ඉතින් ඒක සිද්ධියක තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ නමක් මිහින්තලේ ඉඳලා උදේ පාන්දර ඇවිල්ලා තියෙනවා අනුරාධපුරේට එන්න. පයින් එනවා. එනකොට එළිය වැටෙනවා. ආවේ පින පිට යාමේ එළිය එළිය වැටෙනකොට අනුරාධපුර පැත්තේ ඉඳලා මේ පාන්දරම ස්ත්‍රියාවක් එනවා. ඇවිල්ලා ස්වාමී කවුරුත් නැති වෙලා හිතාන එන්නේ පාරේ. දැන් ස්වාමීන් වහන්සේ දැක්කට පස්සේ ඉඟි බිඟි පාලා මුකුළු පාලා ස්වාන්තර හිණාවක් දාලා යනවා. ඒ ඒත් එක්කම සල්ප වේලාවකින් පුරුෂයෙක් ඇවිල්ලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ පාරදාවියෝ මේකේ ස්ත්‍රියවක් ගියා දැක්කද කියලා. ඒ සංස් කියන ස්ත්‍රියවද්ද පුරුෂෙද්ද දන්නේ දත්තට දත්තට පෙලක් නම් දැක්කයි කියන. ඒ සංස් ස්ත්‍රී නිමිත්ත ගන්නෑ. ඒ නිමිත්ත ගන්නේ ඒ ඒ දත් පිළිබඳව භාවනා කරලා කරලා දත්තට ටික විතරයි දකින්නේ. ඒ ස්වාමීන්තර ස්ත්‍රියව දකින්න තැන ඉඳලා මේ පුරුෂයාට උත්තර දෙන තැනට එනකොට රහත් වෙලා. ඒක පිළිබඳව අටුවාචාර්යන් වහන්සේලා ලියනවා තස්සා දන්තට්ටික දිස්වා පුරිසෝ අරහන්තං අපාපුනි. පුරිසෝ ධීරෝ අරහන්තං අපාපුනි. මේ ස්ත්‍රියාවක් විසින් උන්ගිවිගි පාන දත්තට දිග බලලා ඒකේ තියෙන රාගෙවත් පිළිකුලවත් දකින්නේ දකින්නේ දත්තට ටික විතරයි. ඒකට හේතුව ඒ ශාංශයේ පුබ්බ නිමිත්තන් අනුස්සරිය. පූර්ව නිමිත්ත වශයෙන් දත් දිහා බලලා ඒකම භාවනා කරලා කරලා කරලා කරලා ඇට සැකිල්ලක් දකින්නකොටම ඒ ශාංශය පේන්නේ දත් ටික විතරයි. තසා දන්ත ටිකක් දිස්වා පුබ්බ නිමිත්තන් අනුස්සරිය. තතේව දීරෝ පුචෝ අරහන්තං අපාපුනි. ඉතින් අපිට පුළුවන් ද ස්ත්‍රී දත් වේවා පුරුෂ දත් වේවා එක දැකලා අබිරමණය නොකර හිටියොත් අපිට දන්ත දත් කියන නිමිත් අරගෙන අපිට භාවනා අරමුණක් වෙනවා. එහෙම නැත්නම් සිග්නල් හරි ෆෝරෙන්ස් හරි මොනවාරි දත්ම දෙන කිල්ලෝ hina වෙලා ඉන්නේ. ඒගොල්ලෝ මේ දත්තට වෙලා අපි නිවන් දකින්න කියලා දෝ hina වෙලා ඉන්නේ. දැන් උන්න ඕනේ ඕම් බලන්න කටගඳ නැතුව අපි ළඟ දත් තියෙන්නේ මේ අහවලා නිසා අපිට මෙච්චරක් ගාණක් දෙවිලා තියෙනවා කියලා ඒ වුන් hina වෙනකොට නමුත් බලන මනුස්සයා දන්නවනම් ඒක දිහා බලන්න අර සූර දීර වීර ස්වාමීන් වහන්සේ වගේ ඔය කවුරු මොන ඉඟි බිඟි පෑවත් Tamange නිවන් මාර්ගේ වැහිලා නැහැ. ඉතින් අපි කියනවනේ නෑ මෙහෙම ගෑනු ඔක්කොම මරන්න ඕන, දත් ගලවන්න ඕන උන්ගේ නැත්තම් අපිට නිවන් දකින්න බෑ. ඉතින් එහෙමනේ සදාචාරවාදීන් කියන්නේ. ඒ ඒව කරන මිනිස්සු අයින් කරන්න ඕන. ඔක්කොම සුදු අඳින්න ඕන. ඔක්කොම රාග අරමුණු අයින් කරන්න ඕන කියලා. ඉතින් බුදුජානනාංශී කියනවා ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඉතින් එහෙමනම් මේ රාග අරමුණේ නම් කෙලස් තියෙන්නේ පොට්ටමිනියෙක් නිවන් දැකලා තියෙන්න eBay. ඌට පේන්නේ නැහැ. එහෙනම් රාග දනන සද්දවල නම් කෙලස් තියෙන්නේ බීරෙක් නිවන් දකින්න eBay. එහෙම වෙන්නේ මේ ලස්සන අරමුණ දැක්කත් ඒකේ තියෙන නරකේ ඒකේ තියෙන නපුර දැක ගන්න පුළුවන්කම ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පෙන්වන්නේ යම් කිසි කෙනෙක් ඒ දකින්නකොටම විරාගය පහල කර ගන්න දන්නවනම් එපා වීම දකින්න දැතියෙද්දිත් ඒක බලන්න පුළුවන් නම් එයා එතකොට අට්ඨි යති හරායති ජෙගුච්ඡති කියලා අනිච්ඡා සංඥා කියලා එකක් ඇති කරනවා. මේක අනිච්ච සංඥා නෙවෙයි අනිච්ඡා. අකමැති සංඥාවක් ඇති කරගන්නවා. ඉච්ඡා කියලා කියන්නේ කැමැත්තට. ඉච්ඡා බංගත්වය කියලා කියන්නේ අනිච්ඡා සංඥා. ඒක අට්ඨි යති හරායති ජෙගුච්ඡති කියලා වචන තුනකින් එතන ලගින්නේ අතහරිනවා jigutsa කරනවා. ලැජ්ජාවටපත් වෙනවා. එහෙම කරලා පුරුදු වුණාට පස්සේ ශේක භූමියේදී එහෙම තමයි සිද්ධ වෙන්නේ. දකින්නවා මේ රූපයත් බවක් දන්නවා ආශාව ඇතිවෙච්ච බව දන්නවා එතනම නතර වෙලා දැනගන්නවා මේ ආශාව ඇතිවීම දිගේ කටකතන්දර කියන්නේ ගියොත් ප්‍රපංච කරන්න ගියොත් කෙලෙස් වැලක් උපදිනවා නූපන්න කුසල් රාශියක් උපදිනවා දැන් බලාපන් ඔබ අද්දරට ඇවිල්ලා ඉන්න හැටි කියලා දැනගත්තාම පේනවා මේ හැම අරමුණක්ම මාර්පාශයක් ඒ අරමුණ හැම එකක්ම විපස්සනාට දාන්න පුළුවන්. ওই දකින දකින දේ විරාගය පහල කරන්න ඕන. ඒකට කියන්නේ අනිච්චා සංඥා. කැමැති නැහැ. අනබිරතේ නෙවෙයි. අබිරතිය නෙවෙයි. අනබිරතිය. අජෝසනේ නෙවෙයි. අනජෝසනේ. අන්නේ වුණාට පස්සේ රහත් වෙනකොට වෙන්නේ ඕනම ලස්සන දෙයක තියෙන පිළිකුල දකින්න පුළුවන්. ඕන පිළිකුලක තියෙන නිවනට අරමුණු කරන ලස්සන දකින්න පුළුවන්. ඕනම වස්තුවක මනාපමනාප නැති දෙයක් කරන්න පුළුවන් වස්තුවේ නෙවෙයි ඒක තියෙන්නේ බලන්නගේ භාවිත මනසේ මොන දේ දැක්කත් මනාපමනාපේ පාල කරන්න පුළුවන් මනාපේ උනම් මනාපේ අමනාප නම් අමනාපේ කැමැති දෙයකට යන්න පුළුවන් ගතිය කියනවා භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියලා. ඉතින් ඒක නා කොයි දේ බැලුවත් එයාට මේ බලන වස්තුව විසින් දෙන යෝජනාව එහෙම එයා බාර ගන්නෑ. එයා ඒක Tamanට අවශ්‍ය විදිහට හරව ගන්න පුළුවන්කමන කියනවා අරහත් විකූර්වණේ කියලා. ඒ අරහත් රාතන් වංශලට තියෙන සුවිශේෂී මැජික් එකක්. කවුරු මොනවද පෙන්වන්න ගියත් එයා Tamanට ඕන දේ තමයි බලන්නේ. භාවිත කය කියලා කියනවා. ඉතින් මේක ආනාපාන සතිය වඩන කෙනාටත් එන්න එන්න පුරුදු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදී යටපහුවෙන කීවෙන්නේ නැති කොටසක් තියෙනවා. ඒකත් අපිට මතක් කරගන්න හොඳයි. හැබැයි ඒක අර මං කියපු කාරණා දෙක තරම් ලේසි නෑ. ඒ මොකද්ද? අපි යමක් දිහා මනාපෙන් ටිකට් අරගෙන ගිහිල්ලා බලනකොට එහෙම නැත්නම් ඒකට තන දීලා බලනකොට අපි තව ගොඩාක් ඒ වෙලාවේ ප්‍රතික්ෂේප වෙනවා. රූප බලන්න යනවනම් ශබ්ද, ගන්ධ, රස, පහස ධර්ම ප්‍රතික්ෂේප වෙලා තමයි රූපෙට යන්නේ. අපි සද්දෙට ගියොත් රූප, ගන්ධ, රස, පහස ධර්ම ප්‍රතික්ෂේප වෙනවා. අපි එක එක වෙලාවට එක එක දේ ගන්නවා. වැඩිම කෙලස් තියෙන දේ. ඉතින් අපිට මේ සද්දේ ඉන්න ගමන් අපි හිතමු සද්දෙට මනාපලක් වෙන කන් කළු නාදයකට. එතකොට ඒ වෙලාවේ ඇහැට එන රූප වලට මොකද වෙන්නේ? ඇද්ද ගැටලා තියෙන්නේ. ඒ වෙලාවේ දිවට එන රස වලට මොකද වෙන්නේ? නාහයට එන ගඳ වලට මොකද වෙන්නේ? කයට එන පහසට මොකද වෙන්නේ? හිතට එන ධර්ම වලට මොකද වෙන්නේ? ඔක්කොම නිවන් දැකලා තියෙන්නේ. ඒක මේ කරලා දෙන එකක් නෙමෙයි එකක් අල්ලනකොට අනිත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා මේක මේ අඟහරු ලෝකෙන් ගේන උත්තරයක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඒ පහෙන් හයෙන් එකක් තෝරන පහක් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේ අපි ඇවිදිමින් ඉන්නකොට මේ රූපයකට හිත යනවයි කියන්නේ පයේ තිබුණු අරමුණේ තිබුණු ස්පර්ශය ප්‍රතික්ෂේප වෙනවයි කියලා දැනගත්තොත් රූප දකින්න හැම වෙලාවෙම මට পায় අත් දකින්න බෑ. මේ රූප දකින්න වෙලාවේ මම මේ পায় අතහැරලා ඇවිල්ලා තියෙන එතන තමයි මගේ නික්ලේශී තන, එතන තමයි නිර්මල තන, එතන තමයි ക്ഷേම භූමිය. ඒතියෙදි මගේ හිත දැන් මේ මනාප දනවන වර්ණ සටහනකට හෝ සද්දයකට ගියා කියලා මේ සද්දෙට යෑම අරමුණු කරගෙන සාපේක්ෂව මේ ඒ වෙනුවට තිබිච්ච අරමුණ සහ මේ සතිය මාතින් ගිලි වුණා කියන එක දැක ගන්න පුළුවන් නම් ඒකට කියන්න පුළුවන් මනුස්ස මනස කියලා. පුළුවන් ඒක දැනගන්න පුළුවන්. ඒක මේ සාපේක්ෂතාවාදය අනුව දැනගන්න පුළුවන් දෙයක්. මේකට ගියයි කියලා කියන්නේ මේක අතහැරියා. ඒක තණ්ඩි ක්‍රම අත්දැකීමක් නෙමෙයි. පච්චක්ක සිද්ධාවක් නෙමෙයි. ඒක අනුමාන සිද්ධාවක්. ඒකට කියනවා ණය විපස්සනාව කියලා. මම එක්කෙනෙකුට අවධානය දෙනවයි කියලා කියන්නෙම ඒතර විශාල ප්‍රදේශයක් මගෙන් ගිලිහෙනවා කියන එක ඒ අවධානය දීලා යත් එක්ක ඉන්න ගමන්ම දැනගන්න පුළුවන්. මේක මනුස්ස මනසේ තියෙන විකූර්ණ ශක්තියක්. එතකොට අපිට දැනගන්න පුළුවන් අනිත් දේවල් ප්‍රතික්ෂේප වෙන්නේ ඒවා විරාගයට ලක් වෙච්ච නිසා. රාගයට ලක් වෙච්ච එකට ඇදලා යනවා. එතකොට රාගයට ලක් වෙන එකේ නිවන වැහිරෙනවා නම් විරාගයට ලක් වෙන අනික් කර්මනොත් එක්ක අඩු ගන්න දැනගන්න පුළුවන් කමේ. ඒකේ ඉන්න පුළුවන්කම තියෙනවා අපිට තියෙනවා මායя මොන බෝලේ දැම්මත් අපිට බැට් කරන්න පුළුවන්. මේක කවදාවත් අපේ කමටහන් වාර්තාවක ලියෙන්නේ නැහැ. එහෙම සාහිත්‍යයක් අපිට කියලා දීලා නැහැ. මේ තියෙන දේ ගැන ලියන්න දන්නවා මිසක්කා මේ තියෙන දේ තියෙන හිස් විශාල අවකාශයක කියලා මෙලෝ යකෙකුට තේරෙන්නේ නැහැ. ඒක තමයි ඉන්ද්‍රියපද්ද ඥානයේ තියෙන බොරුව. ඉන්ද්‍රියපද්ද ඥානයේ තියෙන දේ අල්ලගෙන ඒක ඔපවට්ටම් කරගෙන කාලවට්ටම් දාගෙන කතා කරගෙන ඉන්නවා. ඉන්ද්‍රියපද්ද ඥානයට අහුවෙන්නේ නැති කොටස කවදාව සාකච්ඡා කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි මායාවේ. ඒක තමයි විඥානයේ. ඒ තමයි මායාකාරයේ වැඩි. මේක අබිරමණය කරන ගමන් මේක අබිරමණය කරන නිසා විශාල ප්‍රදේශයක් දැනුමට නැති වෙනවා කියන එක දන්නවනම් අඩු ගානේ අනුවේ අන්වේ ඥාණයට අඩු ගානේ ණය විපස්සනාවට එතන තමයි නිවන තියෙන්නේ. අපි යමක හිත තියාගෙන ඉන්නවා. ඒක සද්දයක් වෙනවා, රූපයක් වෙලා ගන්ධ රස පහස හැබැයි අපි යට හිත දන්නවා මේ මල හොන්තු ඇසුරු කිරීම නිසා මෙන්න මේ හා සමාන දැනුමක් මට නැති වෙලා තියෙනවා. ඒක නැතුව මේකට හිත යන්නේ රාගේ නිසා. ඒ රාගයට සාපේක්ෂව මෙතන විශාල විරාගයක් තියෙනවා. මට අඩු ගානේ මේ විරාගය පිළිබඳ අවදි භාවයක් මේ තරමට ගියා නම් මේ රාග දනපු වස්තුවේ ඒ පාෂය ඒ නපුර ඒ දුක එහෙම බොඳ වෙන්න පටන් ගන්නවා ඒ විදිහට මේ මෙයා තමයි මාව ඇදලා ගත්තේ. නමුත් ඇදලා ගත්තේ සමහරට මෙච්චරක් නැති බංගස්ථාන වුණා. ඒ නිසා මම මේක දිහා බලාන ඉන්න ගමම මට මේ නැති වෙච්ච දේ දිහා දැනගැනීමේ ශක්තියක් කෙන එක සාමාන්‍ය පළවෙනි මේ හුදු සති ඒක නැහැ. සති මාත්‍රාව ඒක නැහැ. ඒක සති ඉන්ද්‍රියේ නැහැ. ඒක සති බලයේ නැහැ. ඒක සති බොජ්ජංගයට යනකොට තේරෙනවා මේ එකක් අල්ලනවා කියන්නේ විශාල ප්‍රදේශයක් අමතක කිරීමක්. ඒක නොදැනීමේ සාපය තමයි සංසාරي කියන්නේ. මේ එකක් ඇල්ලීම නිසා අමතක වෙන එකක් ඇල්ලීම නිසා අපි අතහරින ප්‍රදේශයේ දන්නවනම් ඒක තද ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා ඒකේ. ආගමික ශක්තියක් තියෙනවා. ඒකට අවශ්‍ය කරලා තියෙනවා සාපේක්ෂතාවය. මේක දන්නවයි කියන්නේ මේක දන්නේ නැහැ. ඉතින් මේ විද්‍යානුකූලව මම කියන්නේ මේ ඔප්පු කරන්න විද්‍යාව ඕනේ කියලා. නමුත් විද්‍යානුකූලව භෞතික විද්‍යාව කියන දේ හොයාන හොයාන හොයාන හොයාන ගිහිල්ලා දැන් අවුරුදු 100කටත් අඩු කාලයක් තුල එයා දැනගත්තා මේ පේන දේවල් කියලා රූප කියලා රුප්පඩේ වෙන දේවල් කියලා ත්‍රිමාන දේවල් මුළු ලෝකයේ අවකාශ ප්‍රදේශයත් එක්ක බලනකොට 102ක්වත් නැහැ. ඒ අන්තරීක්ෂය ගත්තාම විශාල හිස් ප්‍රදේශ තියෙන්නේ. නමුත් මේ රණ්ඩු සරුවල් කරන්නේ ඉඩම් බෙදාගන්නේ ඉඩම් නඩු යන්නේ ඔක්කොම මේ 102ක් පමණ රූප කියන දේවල් වල. ආමිෂය කියන දේවල් මත. මේකට අපි කොච්චර ඇලි වැදී ගන්නවද කියනවනම් එවුවා තියෙන අවකාශය අපිට නොපෙන්න මායя ගේම ගෙනියනවා. අපි මැරිලත් ආස කරන ඉඩමේ ගෙවලෙක් වෙලා උපදිනවා. මැරිලත් ගෙදර ගෙම්බෙක් වෙලා උපදිනවා. ਉਹ ගෙම්බට පයින් ගහපම ගේදියා හැදගෙන හැරලා වැටෙනවා කියන එක දැකලා තියෙනවා. ගෙම්බෙක් අල්ල විසි කෙරුවොත් ඒක ආපහු ගේදියාට තමයි හැරලා වැටෙන්නේ. ඉතින් ඌ හැන්ද වෙනකොට ආයෙ ගියේ ඇතුලේ. මේ අත්තම මුත්තමනේ උන්නේ ගේ හදලා තියෙන්නේ ඌනේ දැන් ගෙම්බෙක් වෙලා ඇවිල්ලා ඉන්නේ ආව කියනවා ඵලයන් ගෙම්බ යන්න කියලා පිස්සුද ඌ කියන බක බක බක බක කියලා තෝට ගේ හදලා දුන්නේ මම තෝ හිටියට ඕක මගේ ගේ ඒ උගේ දිහාට තමයි හැරෙන්නේ. ඉතින් ඒ වගේ මේ අතහැරපු කොටස අල්ලගෙන ඉන්න කොටසේ తත්‍ර తත්‍රාපි නන්දනී කියලා බුදුජානනාංශ මේකට වචනයක් පාවිච්චි කරනවා මේ දන්න රූපේ ඉන්ද්‍රිය ගෝචර මේ 100.2 102 අපි මුළු අවුරුදු 120ම ගත කරනවා ජීවත් වෙන කාලේ ඒ නිසා අපිට මේ විශාල හිතන පේන්නේ කියන එක තේරුම් ගත්තට පස්සේ විද්‍යාව හොයන්න පටන් අරගත්තා. රූප තියෙන 102ක් 7ක් 4ක් අතර කියලා නිකන් ඉලක්කම් විතරයි. තියෙනවා නම් මේකේ ඩාර්ක් මැටර් කියලා જાතියක් තියෙනවා. ඉන්ද්‍රියන් අහුවෙන්නේ නැති 126ක්. එතකොට 100න් 130ක් විස්තර කරා. 104ක් පේන අල්ලන්න පුළුවන් රූප. අන්තිම ඩාර්ක් මැටර් 170ක් ඩාර්ක් එනර්ජි කියලා කියනවා. ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඉතින් විද්‍යාචාර්ය මේක පෙන්වන්න බෑ. හැබැයි ඒක නැතුව මේ 100% විස්තර කරන්න බෑ. ඒ නිසා අපි රාත්‍රියට හසදියා බැලුවොත් අපි තරු දකින්න මිසක් අය එමෙතින හිස්සහස දකින්නේ නැහැ. සමම් පිච්ච මල් ඉහිච්ච නිල් තනකොළ පිට්ටනියක් වගේ අහත අන්න බලන කොච්චර ලස්සනද රැට. ඒ මැද තියෙන හිස්කොටස අපිට පේන්නේ. අපිට පේන්නේ අතන මෙතන තියෙන තරු විතරයි. ওই දරු ටික ඔක්කොම රේඛයක් දාලා එක තැනකට ගත්තොත් මුළු අහසෙන් 102ක්වත් නැහැ. අපි කවදද මේ හිස්සහස දකින්නේ? කවදද මේ ඉන්ද්‍රිය ගෝචර ඥාණයෙන් එහා පැත්තට ගිහිල්ලා ඒ හිස්සහස දැකීම මුස්පෙන්තුවක් ඒක තියෙනවා තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ කියලා බුදුරජාණන්සේ නම් තුනක් දීලා තියෙනවා. හිස් අවකාශයේ තුච්ඡයි. ගන්න දෙයක් නැහැ. රිත්තයි රික්තකයක් ශුන්‍යයි. නමුත් මේ රූපේ තමයි සංසාරේ තියෙන. අපි ඒකට තමයි බැඳෙන්නේ. භව රෝගය සද්දනා රූපෙට මත් වීයයි දු ප්‍රේම කලේ කෝ සප්පතාමි සංසාරේ දුක් කෙලවර වේ නිර්වාණි තාමත් රූප ප්‍රමාණ කරගෙන අපි ජීවත් වෙනවා මේ රූප මුළු සංසිද්ධියෙන් 100 දෙකක්වත් නැහැ මේකෙන් මැරිලා මේකෙම අසුචි පණ වගේ දාලා මේකෙන් මැරලා යන්න පුළුවන් නම් මේකෙම ඉපදිලා තිරිසන් කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මේක මෙහෙමනම් නොපෙනෙන ලෝකයක් තියෙනවා. ඉන්ද්‍රිය ගෝචර නොවන පැත්තක් තියෙනවා. ඒ නිසා මොකීකටදී ආසාවෙන් බලනකොට මෙයාට මතක් වෙනවනම් දැන් ඔබ කටත් අරගෙන ඕක දිහා බලාන හිටියට මේ වෙලාවේ එන සද්ද වලට මොකද වෙන්නේ කියලා. මේ වෙලාවේ එන ගන්ධ රස පහසට කියලා. මොකද වෙන්නේ අර බලාන ඉන්න එක එහෙම නිර්වර්ණ වෙන්න පටන් ගන්නවා. ඒක හරි පුදුමාකාර ලස්සන වැඩක්. අපි සක්මන් කරන ගමන්ම රූපයක් දැකලා ඇත්තටම ලස්සන රූපයක්. අපිට මතක් වුණොත් නෑ පුතෝ උඹ ආවේ මෙතන සිල් අරගෙන. ඔය ඉන්නේ සක්මනක. ඔය ඔය රූපේ බලන් දෙපයි කියලා. ඒ රූපේ බලාන ඉන්නකොට මේක චිත්තක්ෂණයකට পায়ට ගන්න හිත අර රූපේ නිර්වර්ණ වෙනවා. නැවත නැවත හිත ගන්න කකුලට. එතකොට මේ විරාග දනවන කකුලට සති දනවන කකුලට ආස නොකරන කකුලට හිත ගැනීම නිසා ඒක පිට ගෙනියන්න හදන රූපේ නිකාම නිර්වර්ණ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යං විමුක්තති විමුක්තං විමුක්ත විමුක්ත මිසි ඥානං හෝති කියලා අර බලාහන ඉන්න ගමන්ම එක චිත්තක්ෂණයකට හුඟක් එපා. මම මේ ඇවිදිමින් හිටියේ පයේ තියෙන්න ඕන හිත කියලා ගන්න පුළුවන් ගන්නවත් එක්කම අරකේ රස වින්දන ධාරාව ප්‍රවේගය තොරණේ කඩලා යනවා. මේක බලලා ආයෙ යන්න ප්‍රශ්නේ නැහැ. ආයෙසරක් ගිහින් බලලා ආයෙසර මේකට එන්න. දෙතුන් සැරේ ඒ අතරමැද මේ රූප මැද, ශබ්ද මැද, ගන්ධ මැද, රස මැද මේ පයට හිත ගන්න පුළුවන් වුණොත් ඒ අර අජෝසනය කියන, අබිරමණය කියන, අභිවදනය කියන වේගය කැඩිලා මේ පයේ මේ මූල කර්මස්ථානයේ අතිරේක ලාභයක් අපිට එනවා. ඒක අපිට අර වේගය කඩන්න උදව් වෙනකොට මේක විරංජනේ වෙන්න පටන් ගන්නවා. ඒ විරංජනේ වීම වෙන වමයි ඒකයි යෝගාවචරයට නිදිමත වෙන්නේ. ඇවිදින කොටත් නිදිමත වෙනවා. ඇවිදින කොටත් ඔළුව තෝන්තු වෙනවා. ඇවිදින කොටත් එහෙම වෙන්න පටන් ගන්නවා. මොකද මේකේ කොහොමඩක් රසයක් නැහැ. ඒක තියෙන ආධ්‍යාත්ම රසයක් විතරයි. අර බලන බලන දේත් එපා වෙනවා. එතකොට මේ යෝගාවචරයට ලෝකෙම නිකන් විරංජනේ වෙච්ච දෙයක්. නීරස වෙච්ච දෙයක් බවට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාචර මූණ පිහලා බලනවා. අර එහෙ ගිහිල්ලා බලනවා, මෙහෙ ගිහිල්ලා බලනවා, මේ දකින් දකින් දේ තේරෙම එපා වෙලයි කියලා. කොහේ ගියත් ගැලවුමක් නැහැ. භවනා කරන දිගට යන්න යන්න එයාට තේරෙන්න පටන් ගන්නවා මේ මතුවෙන විරංජන භාවය, මේ මතුවෙන විරාගය, මේ මතුවෙන නිබ්බිදාව අගය කරන්න යනකම් මිච්ඡාදිත්‍ති අගේ කරපු දවසේ තේනවා මෙච්චර ලස්සන මෙච්චර මෙතෙක් කල් හම්බෙච්ච දේ මේ කම්මැලි නීරසයි ඒකාකාරයි බයයි කිය කිය හිටපු දෙයට සැදිලා පැහැදිලා ඒක අගේ කරන්න පටන් ගත්ත ගමන් සම්මාදිට්ඨිය කියන එක මෙන්න අහයට තියෙන්නේ වාගේ. එතකොට එපා වීම අහක දාන්නේ නැහැ. නීරසකම අහක දාන්නේ නැහැ. බය දැනනකොට අහක දාන්නේ නැහැ. නොදැනනකොට අහක දානියා දැනගන්න මේකම උපේපු දෙයක්. මේකට මම සැදී පැහැදී ඉන්න ඕනේ. මම මේකට ලෑස්තිලා යන්න ඕනේ කියලා තියෙනවා. අපි මෙතෙක් කල කොච්චර සම්මා දිට්ඨි ඥාන මිච්ඡා දිට්ඨියක් කරගහගෙන ගියාද? මේක වෙච්චි ගමන් ඒ පුද්ගලයා නෙවෙයි නැගිටින්නේ පරිවෙන්කෙන්. සම්පූර්ණ වෙනත් මිනිසෙක්. මෙතෙක් දුකයි දුකයි කියපු, ඇඹුලයි ඇඹුලයි කියපු, එපා එපා කියපු මේ කරදර, මේ වේදනා, මේ සියල්ලම නිවනට පොහොරක් බවත් මේකට පුරුදු වෙන්න පුරුදු වෙන්න දැරීමේ ශක්තිය වැඩි වෙන බවත් මේ අහල පහල ඉන්න මිනිස්සු මේ පුංචි දේවල් වලට කෙදිරි ගගා නීතිඥයෝ අල්ලගෙන දොස්තරලා අල්ලගෙන බැංකුකාරයෝ අල්ලගෙන අර විශේෂඥයෝ මේ විශේෂඥයෝ අල්ලගෙන මේ දරන්න පුළුවන් දේවල් වලින් මේ කෙන්ද කන්ද කරගන්න හැටි ඒ ඒ අම්මණියෝ තකදීරුවේ මෝඩකම් කරනකොටම යෝගාවචර ලොකු සතුටක් ඇති වෙනවා බුදුහාමුදුර නොහිටින්ද මමත් මේකට බෙහෙත් ගන්න ඉඩ තිබුණා මමත් මේකට තොවිලයක් නටා ගන්න ඉඩ තිබ්බා. මමත් මේකට වස් කවියක් සෙත් කවියක් කියා ගන්න ඉඩ තිබුණා. මමත් මේකට නීතිඥෙක් දාලා නීති උපදේශ ගන්න ඉඩ තිබුණා කියලා ඔය එක බයියෙකුට බුදුදහමට කිට්ටු කරන්නවත් බෑ. අපිට පුළුවන් මේ චිත්තක්ෂණේ මේ අසීරු මාරු සීරු මාරු චිත්තක්ෂණ අවදි වෙයි බුදුන්ට කිට්ටු කරන්න. එතකොට අපිට මොකද වෙන්නේ? අපේ වටිනාකම වැඩි වෙනවා, පෞරුෂත්වය වැඩි වෙනවා, ඕන දෙයක් දරා සිටීමේ හැකියාව ටික ටික ටික ටික වැඩි වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ, උඹලගේ මේ බිස්නස් එක හරියනකම් මම කල්බදු ක්‍රමයට උඹට සද්ධාව දෙන්නම්. මගේ මං කෙරේ සද්ධාවෙන් ඔක් කරලා බලපංකෝ. කිරුවට පස්සේ උඹ අඬාගෙන ඇවිල්ලා බුදුහාමුදුර ගාව වැඳ වැටෙනවා. ඒ නිසා බුදුචාන්සි කියනවා මං කෙරේ සද්ධාව තියාගෙන කරන්න මේක කාදාගත් බුරු කරන්න බෑ. ඒ අසීරු අවස්ථාවේ මේ රාගයේ දිගේ යන්න ගියාම අනේක ಜಾති සංසාරයන් සන්දාවිසං අනිබ්බිසං. ඒක ඒක නිසා ඒ සිද්ධිය නිසා සාපේක්ෂව අතහැරපු දේ පොඩ්ඩක් බලන්න. ඒකේ The Power of Mindfulness කියන පොතේ ඒ සීයේ බලමයි මේ කියලා මමත් ඒක පරිවර්තනය කරා. ඊටාම ආසාවෙන් උපයා ගන්න ලද වස්තුවක්. ඒ මංසයට එපා වෙච්ච ගමන් ඒක අතහැර හැටි දිහා බලපුවාම ඒක කොච්චර ආශාවෙන් එකතු කරපු දෙයක්ද අතහරින්නේ කියලා ලිටල් කී ස්මිත් කියන පොතකින් පොඩි කොටසක් දාලා තිනවා මේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ අපි මේ මනාප අමනාපේ නිසා මේ අපි ඊටාම ආශාවෙන් හොයාගත්ත දෙයක් පිසිකල දාන හැටි. නිකමටවත් හිතෙන්නේ නැහැ මම මේක ලබා ගන්න කොච්චර මහන්සි වුණාද කියලා. මොකද ඊට වැඩි මොනවාරි දැකපු ගමන් මේක විසිකරා. අද මේ තියෙන පාරිභෝගික සමාජේ අද මේ තියෙන සුඛෝපභෝගී සමාජේ අපි අම්මල තාත්තලා හිටන හූලල මැරෙනවා. මුන් එක පෙරේතයෝ එක දවසකට විනාශ කරන ප්‍රදේශේ. කොච්චර අරපරිම ශ්‍රමින්ද අම්මල තාත්තලා අත්තල මුත්තල කිත්තල ගිරිවිත්තල දත්තල වනත්තල දත් කිරිකෑ මුත්තල මේව එකතු කරවි. අපි ටික ගාණක්වත් නැහැ. මොකද මේ පාවිච්චි එක මං අද කිල්ල කොල්ල ඇඳුම් මාරු කරන්නේ ඉරිලා නෙවෙයිනේ. ෆැෂන් එක මාරු වෙලා. ෆැෂන් කවුද දෙන්නේ? ජාත්‍යන්තර කම්පැනියුන් අවුරුදු 20කට ෆැෂන් හදලා තියෙනවා. දෙනකොටම රෙද්ද ඉරලා දෙන්නේ දැන්. ඒක තමයි ෆැෂන් එක. අනේ මගේදී අනකොට දිනවා ලස්සන කෙල්ල පුක එළිය දාගෙන ඉදිරියට මට හිතෙනවා අනේ අණ්ඩයක් දාලා දෙන්න නැත්නම් මේ කෙල්ල ගැන කිසිම අනුකම්පාවක් කවුරුත් නැහැ හොඳ රෙද්ද. හැබැයි ඕන් එක පුලියේ සුන්දරියේ මෙච්චර මේ සෙනග තලේ. ඔන්න උඹලගේ ෆැෂන්. අපිත් බලනවා හැබැයි මතක තියාගන්න. අපිත් එහෙම නිකම්ම නොබල ඉන්නේ කතා කරන්නේ. මේ දැකලා කතා කරන්නේ. අපි පැත්තේ හිටියා ඒ බක්කම්මා කියලා වයසක අම්මා කෙනෙක්. එයා වින්නපු අම්මා කෙනෙක් හරියට විහිළු කරනවා. ඉතින් උන්දගේ වචනයක් තමයි සුන්දරියේ මේ එළියේ කොච්චර මේ සෙනග තලේ. මෙවට ෆැෂන් කියනවා. මේ පරණ රෙද්ද අයින් කරන්නේ ඉස්සරහගේ අපි වගේ එපා වෙලා නෙවෙයිනේ. ෆැෂන් මාරු වෙලා. ඉතින් මේ මායя දෙන දේවල් වලදී අපි විනාශ කරන දේ මේ හිටපු ඉස්කෝලේ මහත්තයෙක් කියනවා මම ස්වාමීන් වහන්සේ මේ බොහොම දුෂ්කර පඩාත්වල කියලා හම්බ කරපු මිනිස්සෙක් දැන් දරුවා හම්බ කරන බව හැබෑව. ඉස්කෝලේ යන කාලේ ඒ දරුවා ඉස්කෝලේ යන්න තුන අතර වෙනවා. ඇයි කියලා අහපුවම මේ ෆැෂන් එක මේ ಜಾති කලිසමක් ඕනයි කියලා. ඉතින් මෙයා කියනවා මට මාසයක් දෙකක් ස්වාමීන් ඉතුරු කරන්න වෙනවා සල්ලි. මේ දරුවට මේ ඒ දරුවා කැමති ඒ ಜಾති කලිසම අරන් දෙන්න. නැත්නම් කමිෂ අරන් දෙන්න. ඊට පස්සේ මම බලනවලු පරණ කලිසමට මොකද වෙන්නේ කියලා. පරණ ඒ ෂර්ට් එකට අම්මට දැලිය අප්පල් අල්ලන්න දීලාලු කුස්සියේ. මට හීල් එනවා ස්වාමීන් වහන්සේ මේක අරන් දෙන්න මං කොච්චර මහන්සිලා තියනවද මේ දරුවා ඒක විසි කරන්නේ මේ ෆැෂන් එක නිසා අද මේ වගේ දෙයක් ඇමරිකාවේ කියන්නවත් පුළුවන්ද කියලා හිතන්න කියන්නවත් බෑ ඒක නිසා අපි දැනගන්න ඕනේ මේකත් තෝරනකොට අපි විසි කරන දේ ඒක පිළිබඳ වග වෙනවා නම් එයාට තේරෙනවා අපි මේ මිත්‍යා දිට්ඨියක් නිසා මේ පාරිභෝගික සමාජයක් හදාගෙන වස්තු විනාශ කරමින් පිසාච ප්‍රේතියෝ ආගේ. කාල ඇති වෙන්නේ නැහැ, විඳලා ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි විනාශ කරන වස්තු ප්‍රමාණය මහ පොළොව රත් වෙන්න eBay. පොළොවේ අඩියේ තියෙන ලෝහ එළියට ගන්න eBay. පරිසරය දූෂණය වෙන්න eBay. ගස්කොලන් කැපෙන්න eBay. ආන ඒක සිද්ධ වෙන්නේත් නැහැ. අපි සතිමත් වෙන එක චිත්තක්ෂණයක ලෝකේ සංසුන් වෙනවා. පරිභෝගකත්වයේ ලෝකෙම කෙරුවත් මම එක චිත්තක්ෂණයකින් දායක වෙනවා. මම නෑ ওই වැඩවලට උදව් කරන්නේ. ඉතින් ඒ නිසා මේ සම්මාදිට්ඨිය චිත්තක්ෂණේ චිත්තක්ෂණේ වැඩිලා හරියටම කෙලෙසට එලඹිච්ච පෙලඹිච්ච වෙලා යාට තේරෙනවා. ඔන්න ඔබ අද්දරට ඇවිල්ලා ඉනවා. මෙතන බුදුන් සිහි කරගනින්, ධර්මයේ සිහි කරගනින්, සංඝයා සිහි කරගනින්, සීලේ සිහි කරගනින්. ඔබට යහට ගියොත් අපාය, මේ පැත්තට ගියොත් නිවන මේකම විපස්සනාවක් කරගන්න පුළුවන්. ඒක ලියන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් ඒක විශ්ව සාහිත්‍යයට යනවා. ඒ තරම්ම වටිනවා මොකද උදේ ඉඳලා හැන්දම ලක්ෂ කෙල කෝටි වාරයක් අපිට මේ අවස්ථාව ලැබෙනවා. අපි සම්ප්‍රදාන කෝල විදිහට අම්මා කියපු දෙයට ප්‍රිය කරනවා තාත්තා කියපු දෙයට ප්‍රිය කරනවා කියලා ඒ පැත්තට යන මිසක ඇත්තට මේ ප්‍රිය කරපු දේ මගේ සුභ සිද්ධිය පිණිස කියනද කියලා බලුවොත් කැළම නැත. අපි ප්‍රිය කරන්නෙම කක්කාව. අපි ප්‍රිය කරන දේ එක්ක ගියොත් නිවනට ඉන්ටර්සිටි එකේ ගිහිල්ලා වැස්සා වගේ බහින්න පුළුවන්. ඒක නිසා බුදු ජානන්සේ සඳහන් කළ තියෙනවා මිනිස්සෙක් විනිශ්චය කරන කාරණා පහක් තියෙනවා කියන්නේ. මිනිසෙක් විනිශ්චය කරන්න කාරණා පහක් තියෙනවා සද්දා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි විඥානක් කන්ති. අපි කියනවා මට රුචි දේ මං ගන්න. මට කවුරුත් නැ මගේ රුචිය මම පාවිච්චි කරනවා කියලා අපි රුචි දේ තමයි අපි මේ දරුවන්ටත් පතන්නේ හැමදේම පතන්නේ. බුදුරජාණන් කියනවා මේ රුචියේ දිත්තේව ධම්මේ ද්විධා විපාකා. මේ ජීවිතේදිම නපුරු ඵල දෙකක් තියෙනවා. රුචි කියලා තෝරාගත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. අරුචි කියලා අහක් කරපු දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. සත්‍ය. ඊගාවට සද්ධාව. අපි කියනවා මේ සද්ධාව තුළ අපි අදහන්නේ සත්‍ය තියෙන පැත්ත අනික් කට්ටිය නෑ කියන. නමුත් බුදුරජාණන් වහන්සේ කියන උඹ අදහන සද්ධාව තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔබ සද්ධාව නෑ කියලා විසිකරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඊගාවට අනුස්සතිය. උඹ අසුවිරු ඥාන තුල සත්‍ය තියෙනවා කියලා උඹ අදහගෙන ඒකයි ඔය උපාදි හදාගෙන කෝඩ් දාගෙන අනම්මනම් කරන්නේ. මම උඹලට කියනවා උඹලා තුන දන්න දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. උඹලා තාම දන්නේ නැති දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒක නම් 100ක් නැත්ත. ඊගාවට ආකාර පරිවිතක්ක. උඹ තර්ක කරලා දිනබදේ තුල සත්‍ය තියෙනවා කියලා හිතලා තමයි උඹ දිනන්නේ. නමුත් මම ඔබට වැඩිය දන්නවා මම සරුවඥයි මම බුදුන් මම බුදුහාමුදුරුවෝ කියනවා ඔබ තර්ක කරලා දිනපදේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් ඔබ පෙරදුනාට ඔබ පරද්දව පක්ෂය තුල සත්‍ය තියෙන්න පුළුවන් දිට්ඨි නිජහණක් අන්දිම මේ මේකයි ඇත්ත අනිත් සියල්ල බොරුයි කියලා අදාහගත යම් දෘෂ්ටියක් තියෙනවනම් ඒක තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් ඔබ මිත්‍යා දෘෂ්ටි කියලා පැත්තක දාපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන් ඉතින් හොඳ වෙලාවට මේ ප්‍රශ්න දේශනා කරන්න බුදුරජාන්සේ කාපටික කියන අවුරුදු 16 වෙනකොට ත්‍රිවේදේ දැනගත්ත හොඳ තරුණ බ්‍රාහ්මණයෙකුට ගහන්න මගේ කියන්නේ ඒ බ්‍රාහ්මණයා කියන සෝංශ මේ පහෙන් නෙවෙයි නන් නිවන් දකින්නේ මේ පහෙන් නෙවෙයි නන් සත්‍ය අවබෝධ කරන කොහොමද මේක කරන්නේ කියලා මේ පහම බුදුරජාන්සේ ප්‍රතික්ෂේප කරනවා අනේ ලස්සනට කතාවක් බුදුරජාන්සේ සඳහන් කරන තිනවා සද්ධාවින්දලා යනකන් සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතංග ඕදාති ඔයිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති කියලා චංකි සූත්‍රයේ දීලා තියෙනවා මේ පහම එක පෙළකට හරි ගසගත්තාම තමන් ප්‍රත්‍යක්ෂණය කිරීම දේ හරහා සද්ධාවෙන් බාරගත්තට මේක වර්ධින්න පුළුවන් පුතෝ රුචියෙන් බාරගත්තට මේක වර්ධින්න පුළුවන් පුතෝ කියන්නේ හැඟීම නිසා අපි මේක අබිරමණය කරන්නේ හැබැයි දිගට යනවා. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ කියලා තිබුණා. මං ගිහි කාලේ ඒක කියවනකොට මට හිතුණා මේක නිකන් මේ අපි නොදන්න ලෝකයකට යන්න බින්ගයක් කපලා දෙන්නවා වගේ. අපේ අධ්‍යාපනයේ 100%ක්ම වැරදි. ඒකේ තියෙන්නේ සත්‍ය හොයන්නේ දන්න දේ තුල. කද්දාකව සත්‍ය නෑ දන්නේ දේ තුල. ඒකට අපිට ආධ්‍යාත්මය අවශ්‍යයි. ඒකට සතිය අවශ්‍යයි. ඒකට අපි පෙර නොවි නොඇසු නොවිරුදයකට යන්න ඕනේ. දන්න දේ තුල යන්න හදන්නේ ආගම. ආගම හරහා ගිහිල්ලා නොඇසු නොවිරුදයකට යන්න. දුරදාසාකාර සත්‍ය දකින්න අනිත් පැත්තට යන්න පුළුවන් වෙන්න පෞරුෂත්වයක් අවශ්‍යයි. ඉතින් ඒකට අර සතුන් මරන්න නැතුව හොරකම් කරන්න නැතුව කාමීත්‍යාචාර කරන්න නැතුව බොරු කේලම් හිස්සචන පරිසවචන කරන්න නැතුව මේ මනාපමනාප දෙක දිගේ අපිව නාස්ලනුවක් දාලා ඇදගෙන යන මීහරකෙක් වගේ අදින හැටි බලනකොට ඒ මනාපමනාප තියෙනකන් අවිජ්ජාපච්චය සංඛාර. අවිද්‍යාව තියෙනකන් අපි සංස්කරණය කරනවා. මොකටද ඒ? හොඳ කෑල්ල අල්ලන්නේ. අවිජ්ජාපච්චය සංඛාරපච්චය විඥාන. ඒක තියෙන සාකල් විඥානේ මැජික් කාර්යය අවිල්ලපය රවට්ටනවා. ඒ නිසා මේ හොඳ නරක හරි වැරදි රුචි අරුචි මේ එනකොටම මේක පිටිපස්සේ තියෙන අවිද්‍යාව දැක් ගන්න පුළුවන්කමක් තියෙනවනම් දැන ඒක දැනගන්න එක විතරයි ඕන කියලා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආතවාණං khයං වදාන. මහන්නේ මේ ආශ්‍රව ධර්මයේ දකිනවනම් දන්නවනම් එයාට වසන්න බෑ. අපි නොදැන වසන් කරන්න ගියොත් ඒව වැවෙනවා. ඒ නිසා අර නමේම උදව් කරගෙන අපි මේ ඊගාවට එන චිත්තක්ෂණය පිළිබඳව පූර්ව නිගමනකින් තොරව අලුත්ම අලුත් පොඩි බබෙක් වගේ බලන්න පුළුවන් නම් මේක වේවා මේක නොවේවා මේක හොඳයි මේක නරකයි මේක හරි මේක වැරදි නැතුව ඒ චිත්තක්ෂණේ නිවන තියෙනවා. අපි සූදානම් වෙලා ගියොත් මට ආනාපානෙම පේන්න ඕන. එහෙම තමයි පිම්බීම හැකිලිම පේන්න ඕනේ කියලා ඒ ඒ පැතීම තුලම අපේ තුල විෂම භාවයක් හට ගන්නවා. මුලදී නම් ඒක තියෙනවා කාටවත් ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් ඉස්සරහට යන්න යන්න ඒක පිළිබඳවත් දෙයක් නැතුව ඒ සූදානම් වෙන සූදානම් වීම සඳහා ගොඩාක් කල් ගන්නේ නැහැ. මේක පිළිබඳව හොඳ දැනුමක් ඇතුව ඉදිරියට ගියොත් අර කුරුළු පැටිය දෙවෙනි සැරේ ගල උඩ ඉන්නා වගේ, පස් කැටේ උඩ ඉන්නා වගේ ඒකට පුළුවන් වෙනවා ඒ දෙවෙනියට එන අනතුර මග අරව ගන්න. ඉතින් ලයිට් උත් ගියා ඒ නිසා මම දේශන නතර කරනවා සීල දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක අවසාන දේශනේ දේශනාවලියේ સમાප්තිය. සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා